සදරම දේශනා පවත්වන්නට අප කෙරේ මහත් අනුකම්පාවෙන් මෙතුම් වූ ධම් සභා මණ්ඩපයේට වැඩම කොට වදාළ පැල්මදුල්ල සම්මාජීය බෞද්ධාශ්‍රමාධිපති මිතුරු මිතුරු අධ්‍යක්ෂ පූජ්‍යපාද කුපියවත්තේ බෝධානන්ද ගෞරවනීය ස්වාමින් වහන්සේ අපි සියලු දෙනාම එක්ව සාදුනාද පවත්වා පිළිගනිමු සාදු සාදු සාදු සමන්තා චක් වාලීසු අත්‍රාගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස් සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම කාලෝකා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදංතා නමෝ තස් භගවතු අරහතෝ සම්මා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 භජේත මිත්තේ කල්යාණී භජේත පුරිසුත්තමේ තුන්ලොක් අමාදිය දහරින් තමා වදාළ මාගේ යමා මේ බුදුරජාණන් වහන්සේට নমස්කාර කරමි নমස්කාර වේවා මේ මොහොත අපට සමන් දෙන සෑම සියලු දෙනාටම මේ උතුම් වනපදය ජීවිතේ අර්ථවත් කර ගැනීම පිණිස අදිෂ්ඨාන කරගනිමින් සංවරව සංසුන්ව තැන්පත්ව ධර්ම ශ්‍රවණය කරනවා කියන සදැහැති සිතින් යුක්තව දහම් අසන්ත සූදානම් වෙන්න. කාරුණික පින්තුනි මේ ලෝක ස්වභාවය සසර ඊතරටපත් නොවන සම කෙනෙක්ම එකතු කරනවා සංස්කාරයක්. ඕන් එකතු කරන මේ සංස්කාරය සංස්කාරයන් තුල දැන හෝ නොදැන වැඩෙන්නේ අවිද්‍යාවයි. මේ එකතු කරන්නේ අවිද්‍යාවේ කර්මයි. මේ එකතු වෙන අවිද්‍යාව මුල් කරගෙන බැඳෙන, ගැළපෙන, දියුණු වන අකුසල කර්ම අපට විපත් හදනවා පිළිතුරු. මේ අවිද්‍යාව වැඩි වෙච්ච තරමටම අපි බැඳෙනවා සංහාවෙන්. සංහාව බරපතල කුසලයක්. සංහාව ලෙහසියෙන් පහසුවෙන් කෙනෙකුට හඳුනාගත නොහැකි අකුසලයක්. අපේ සිත් සතන් බණ දහමින් ඈත් කරන්න, ගුණවත් දිවි මගින් ඈත් කරන්න, අපට නොදැනුවත්වම අපේ මානසික ශක්තිය පිරෙහෙන්න ඒ තුලින් අපේ ජීවිත ගමන සසර ගමන තව තවත් පුළුල් කරන මඟ අවිද්‍යාවේ මඟයි සංඛාවේ මඟයි කාරුණික පින්නතුනි ඔබ හැමදාම බනහනවා ඔබ නොකොඩවා බනහනවා ඔබ කුමන හෝ පරමාර්ථයක් බලාපොරොත්තුවක් අදිෂ්ඨානයක් ඇතුව බණ අහනවා. ඒ ධර්ම ශ්‍රවණයෙහි ඔබේ අවසාන ප්‍රතිඵලයක් තිබෙන්නේ බලාපොරොත්තු වෙන්නේ සංහාවෙන් මිදීමයි. සංහාවෙන් මිදීමටම අරමුණු කරගෙන පින්දහම් කුසල්හි ඔබ යෙදෙනවා කියලා ඔබ ගත්නා උත්සාහය බොහෝ විට හැම විටම නොවේ වරදවා තේරුම් ගන්නට එපා. බොහෝ විට අවිද්‍යාවෙන් වෙහිලා යනවා. සංහාවෙන් වෙහිලා යනවා. එනිසා වාසනාවන්ත පින්නසුනි ඔබ බණ ඇසිය යුත්තේම ඔබ තුළ අවිද්‍යාව ඇති වෙන තැන සොයා ගැනීමටයි ඔබ ධර්ම ශ්‍රවණය කළ යුත්තේම සංහාවෙන් අවිද්‍යාවෙන් මිදීමයි. ඔබ දන්නවා ඔබට කටපාඩම් ඔබට හුරු පුරුදුයි ඔබේ මතකයේ තියෙනවා සුණාත ධාරීත චරාත ධම්මී කියලා. බණ අසන හැටි, බණ මතක තියාගන්න හැටි, බණ පිළිපදින හැටි ඒ ධර්ම දේශනාව තුළ මැනවි තිබෙනවා. ඔබට මේ කටපාඩම් සුනාත ධාරීත චරාත ධම්මේ පාඨය තුල මොහොතක් බලන්න බුදුදට බණහනවා සංසොන්ව බණහනවා ඔබට මතක තියෙනවා ඔබ බණ දන්නවා ඔබ අනිත් අයට කියා දෙනවා හැබැයි ඔබ තුල මේ චරාත ධම්මේ ඔබ ධර්මෙහි හැසිරෙනවද උදේ පාන්දර නැගිටලා මල් බෝතක් අතට අරන් බුදු සමිඳුන් නබියස තැන්පත් කරලා බිම වාඩි වෙලා තැන්පත් සිතින් සරණාගමණයට යෙදෙන ඔබ දවස පුරාම සරණාගමණය තුල ජීවත් වෙනවද? ඉන්පස්සේ ඔබ පංචශීලයේ පිහිටනවා නම් පංචශීල් පද පහ තුල ඔබ හැසිරෙනවද කියන එක ගැන ටිකක් හිතන්න මේ හොඳ කාලයයි. ගෙවි ගිය සහ ගෙවෙන මේ කාලය තුල අපව නීතියකින් බැඳලා ගැට ගහලා තිබෙන තාකල් අපි එකට ඉඳලා නීති ලිහිල් වෙනකොට කෝ අපේ සීලය කෝ අපේ ගුණය කෝ අපේ ධර්මය කෝ අපි වඩවාගත් සියල්ලම අමතක කරලා දාලා වෙනදා හුරු පුරුදු දේ සමග නැවත නැවත දුවන්න කටයුතු කරන්න පටන් ගත්තා පින්නතුනි අර අවිද්‍යාවේ තරම සංහාව අල්ලා ගැනීමේ තරම තුල ධර්මය අපට අමතක වෙනවා. ඒ නිසා පින්නතුනි හොඳට බණහන්ත මතක තියාගන්න එක බොහොම හොඳයි. ඊටත් වඩා හොඳයි ධර්මානුකූලව හැසිරෙන්න ඉගෙන ගන්න. මම අද ඔබට කියලා දෙන්නේ දවසක් ආනන්ද හාමුදුරුව බුදුරජාණන් වහන්සේගෙන් ප්‍රශ්න කරනවා ස්වාමීනි මේ ලෝකේ ශාසනේ පවතින්නේ කල්යාණ මිත්‍රත්වයේ උස්සේ නේද කියලා දෙකෙන් පංගුවක්ම භාගයක්ම පවතින්නේ කල්යාණ මිත්‍රතා මත නේද කියලා ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන මාහියවන් ආනන්ද මාහියවන් එහෙම කියන්ට පානන්ද එහෙම කියන්න එපා. මේ ශාස්ත්‍රනේ දෙකෙන් පංගුවක් නෙවෙයි සම්පූර්ණයෙන්ම රඳා පවතින්නේ බැඳෙන්නේ ඇති වෙන්නේ දියුණු වෙන්නේ කල්යාණ මිත්‍ර සම්පත්තිය නිසා. ඒ නිසාම මම හිතුණා ඔබට අද කියා දෙන්න ඇසුරු කළ යුතු නොකළ යුතු පුද්දලයන් පිළිබඳ ඔබ තුල අදහසක් ඇති ඔබේ අහලුවා මිතුරා කියලා ඔබ තුල අදහසක් බැඳීමක් ඇති මේ මගේ ගජමිතුර මගේ යාළුවා කියලා. ඔබ තුල අදහසක් ඇති මේ අසවල් තැනැත්තා මගේ මිතුරා යහළුවා නැතුව මට ගමනක් යන්න බෑ. මට ජීවත් වෙන්න බෑ. මට සුව කරන්න බෑ. එහෙම අපි තෝරගෙන. ඒ අපේ පුරුතුන් භවයේ තිබෙන මිනුම් කඩ අනුව මනුම දිනුම අනුව අපි වෙන් කරගෙන තිබෙනවා මෙයා මට හිතවත් මෙයා මට හොඳයි මෙයා නැතුව මම ගමනක් යන්නේ නැහැ මෙයා ඉන්නවා නම් මම කාටවත් බය නැහැ පිටුතුනේ අපි මේ තෝරගෙන ඉන්නේ කොයි වගේ යාළුවද කියලා ධර්මානුකූලව අපි හිතන්ට වටිනවා තෝරගන්න වටිනවා කාර්මික පින්තුනි අපිට මොන වේ ගැහෙනවා මිතුරන් මේ ඇත්තු බොහොම නපුරු මිතුරන් දුචින්තිත චින්ති මේ ඇත්තන්ගේ සිතුවිලි බොහොම කරකශයි මේ ඇත්තන්ගේ සිතුවිලි තුල අදහස් වල තියෙන්නේ නරක සිතුවිලි මොහුගේ සිතේ ඇතිවෙන ඒ නරක නපුරු රුද්ධ සිතුවිලි ඔස්සේ මිතුරන් අපිට මුණ ගැහෙනවා. අපි මිතුරන් හැටියට දකින්න. ඒ වගේම පින්නතුද අපිට මුණ ගැහෙනවා දුබ්භාසිත වාසී. කතා කළොත් අනුන්ට රිදවන්, අනුන්ට වේදනාගෙන දෙන්න, නැත්තම් බොරුවක්, නැත්තම් කේලම, නැත්තම් පරස වචනය, නැත්තම් හිස් වචනය වේදනාව තව කෙනෙකුට වේදනාවක් ගෙන දෙන වචන භාවිතා කරන්නේ දුබ්බාසිත තාමත්ව නපුරු නරක රුදුරු වචන භාවිතා කරනතු දුක්ඛත කම්මකාරී අපිට ඉන්නවා තවත් පිරිසක් ඕන් අනුන්ට රිදවන්නමයි කතා කරන්නේ. ඒ රිදවන්නමයි කටයුතු කරන්නේ. අනිත් එක්කමට හිරෑරයක් වෙන්නමයි කටයුතු කරන්නේ. ඔහුගේ පැවැත්ම තනිකරම අන් අයට හිරිහැරයක් වෙන දුෂ්ට දුෂ්ට සිතුවිලි ඇති කරන දුෂ්ට වචන භාවිතා කරන දුෂ්ට පිළිවෙත් කියන ක්‍රියාකාරකම් කියන අය මේ ඔක්කොම බුදුරජාණන් වහන්සේ අඳුනනවා බාලයන් හැටියට බාලයන් හැටියට නැත්නම් වයසින් අඩු කියන කතාව නෙවෙයි ගති ගුණ වලින් බාල සිතුවිලි වලින් බාල අරමුණු වලින් බාල ජීවිතයෙන් බාල දැන් මේ බණ අහන ගමන් ඔබ හිතන්න ඔබ වටේ ඉන්න යහළුවන් ගැන ඔබ හිතන්න ඔබට මුණ ගැහිච්ච හොඳයි කියලා තෝරගත්ත මිතුරන් ගැන ඔබ හිතන්න අපි කියන්නේ මගේ ගජයා කියලා කියන්නේ මගේ ගජයා කියලා කියන්නේ බාන ඔබට ඒ ගජකම ඇත උදී පිටුතුනේ මේ වලට කැමැතියක් ඉන්නවානේ මේ සමහර අය කියනවා අසවලා ඉන්නවා නම් අපිට එළි වෙනකන් හරි ඉන්න පුළුවන් නිදි මරන්න පුළුවන්. අසවලා ඉන්නවනම් කන්න ඕනෙත් නැහැ. ඇයි ඒ තැනත්තාගේ වචන දුභාසිත වාසී නපුරු වචන නොබිනා වචන එයත්ගේ තුල තිබෙන අශීලාචාර වචන අසූබන වචන මේවලට කැමති අය ඉන්නවනේ අත්පොළ සම්දෙන අය ඉන්නවනේ මහා හඬින් hina වෙන අය ඉන්නවනේ ඒ අතෝ ඉන්නවා නම් අපිට හොඳට නිදිවරන්න පුළුවන් කියලා මෙහෙම ඉන්නවා. ඒක බලන්න මේ මේ පෙතරෙන්නේ කොහොමද? දුෂ්ට බල. ඔහු පැයක් පැය දෙකක් පැය තුනක් පුරාරයක් මලබිනියක් තියන ගෙදරක දහම් පින්කමක් තිබෙන ගෙදරක ස්වාමීන් වහන්සේ නමක් පැයක් පැය එකමාරක් ධර්ම දේශනා කරලා ගියාට පස්සේ හිතෙන් සිතම එතෙන් සිතම ඔහු ඉන්න පිරිස වට කරගෙන තරුණ පිරිස වට කරගෙන දුබ්බාසිත භාෂී නරක වචන නම් කතා කරන්නේ. ඒක ඔහුගේ සිතුවිලි නපුරු නම් කුචේතත චේන්ති නරක වචන නම් ඔහුගේ සිතේ ඇති වෙන්නේ. ඒ ඇති වෙන නරක සිතුවිලි වල භයානකකම කුතරම්ද. පින්නතුනි ඒ වගේම දුක්ඛත කම්මකාරී බොහෝම දුෂ්ට ක්‍රියාවන් කරන්නේ ඒකේ ඉන්න පැය දෙක ඇතුළත ඇතුළත පින්තුනේ අර පැයක් බණ කියලා ස්වාමින් වහන්සේ නමක් නිවසකින් ගියාට පස්සේ ඒ පිරිස එකට එකතු වෙලා ඒ කතා කරන වපුරන නරක සිතුවිලි දුෂ්ට සිතුවිලි නරක දුෂ්ට වචන සහ දුෂ්ට නරක පැවැත්ම තුල ඇතිවන ශක්තිය කුමක්ද ඒ gedara හරියට විස බීජ හරණය කරපු ශාලාවකට විස බීජ හරණය කරලා ඉවර වුණාට පස්සේ විස බීජ ගෙනත් නැවත ඇතුළට දැම්මා වාගේ වෙනවා. නැත්තම් අසුචි මල ගොඩක් ගෙනල්ලා අර මේ පිරිසිදු කරපු ශාලාවට අත්හැරියා වාගේ වෙනවා. මෙන්න මේකයි මම කියපිලුතුනි. අපි නොදැනුවත්ව පින්කම් කරනකොට පවා අපි රැස් කරනවා මේ අවිද්‍යාවයි රැස් කරන්නේ නොදැනුවත්කමයි මේ රැස් කරන්නේ මේ රැස් කරන අවිද්‍යාව තුළ පදිංචි වෙන්නේ හිතේ තණ්හාව ඊර්ෂ්‍යාව වෛරය ක්‍රෝධය පරිගැනීම මේ සියල්ලම සමග අපේ මානසික ශක්තිය දුර්වල වෙනවා කාර්මික පිටනතුරු තේරුම් ගන්න ඕනේ මේ නරක නපුරු වචන සිතුවිලි ඇති කරමින් නරක පැවැත්මක් ඇති වෙනකොට තමාගේ සිත කිලුට වෙනව පමණක් නෙමෙයි අසන දකින නරඹන හැමදෙනාගේම සිත් දූෂිත වෙනවා සිත් දූෂිත වෙනවා ඒ දූෂිත වල සිත් තුළ ඇති වෙන්නේ පව් අකුසල් සිතුවිලි නැගෙන්නේ අන්න නරක අසුරක් ඇති නබදී පාපකී මිත්තේ බුදුහාමුදුරෝ මේ අය සම්පූර්ණයෙන්ම අයින් කරන්න කියලා යහළු කමින් මිතුරු කමින් අයින් කරන්න කියලා ඒ පින්නතුනි අපිට දෙයක් පාඩු වෙනකොට ද්‍රව්‍යයක් පාඩු වෙනකොට ඒක පාඩුව විතරයි පාඩුවට ගණනක් මිලක් නියම කරන්න පුළුවන් මෙපමණ මුදලක් පාඩු වුණා කියන්න පුළුවන් මෙපමණ වටිනා දෙයක් නැති වුණා පාඩු වුණා කියලා කියන්න පුළුවන් හැබැයි පින්නතුනි ඔබෙත් මගේ සිද්දූෂණය වුණාම ඒ දූෂිත සිතේ ඒ දූෂිත සිතෙන් ඔබට මතක ඇතිනේ මනෝ පුබ්බංගමා ධම්මා මනෝ සෙත්තා මනෝමය මනසාචේ පදුත්තේන භාසතිවා කරෝතිව මනසාචේ පදුත්තේන නරක වූ සිතින් කිරුට වූ සිතින් අපවිත්‍ර වූ සිතින් දුෂ්ට වූ සිතින් ඇතිවන සිතුවිලි ඒ පිට කරන දුෂ්ට වූ වචන ඒ පිට කරන දුෂ්ට පැවැත්ම තුල පින්නතුලේ හරියට කරත්තේ බෙදි චක්කංව වහතෝ පදං කරත්ත රෝධිය බෙදගත් හරකා ඇදෙනවා වගේ ගමනක් අපි මේ සංසාර ගමන යන්නේ අපි hina වෙනවා සතුට වෙනවා විනෝද වෙනවා දුෂ්චරිතය අහලා දුෂ්චරිත වචන අහලා නරක දේ දැකලා මේ hina වෙන්නේ ඒ ගත කරන පැය දෙක තුන තුල තිබෙන කාන්සිය නිවන්ට නෙමෙයි සංසාර පුරාම අපායට නරකාදියට තිරිසන් ලෝකේට අපි ඇතුළු වෙන්න මාර්ගේ නේද මේ හදන්නේ ඒ පාවිච්චි කරන වචනයක් ගානිව යම්කිසි කෙනෙක්ගේ හිත තුළට දූෂිත වුණොත් දුෂ්ට බව ඇති වුණොත් ඔහුගේ ක්‍රියාකලාපය බලලා තව කෙනෙක්ගේ වචන නරක කරොත් <clears throat> පැවැත්ම නරක කරොත් ජීවිතේට පමණක් නෙවෙයිනේ සසරත් ඒ අත්තන්ට ඒක බලපානවා පින්නතුනි අපේ තු බුදුදහම තුල මේ ධර්මයේ තුල අර බයිස්සල සිහිපත් කළපු විදිහට චරාත ධම්මේ ධර්මයේ හැසිරෙනවා කියලා කියන්නේම ධර්මයේ තුල ජීවත් වෙනවා කියලා කියන්නේම මතක තියාගන්න පිණුතුනේ ඔබේ ඉදිරියදා කටයුතු ඉදිරියදා පැවැත්ම ඉදිරියදා ජීවන තොරතුරු එක්ක වැඩෙන්න ඕනේ සසර බිය වැඩෙන්න ඕනේ සසරට බය ඇති වෙන්න ඕනේ සසර බය දකින්නකොට පාප මිත්‍රයන් අපෙන් ඈත් වෙනවා සසර බිය දකින්නකොට නරක සිතුවිලි සිතේ ඇතිවීම ස්වභාවයක් කෙනෙකුගේ පාප සිතුවිලි පාප වචන කියන්ට හිතන එකත් සාමාන්‍ය දෙයක් නොදියුණු පුහුදුන් සාමාන්‍ය සිතක ස්වභාවයක් ඒව ක්‍රියාවට නම් වන්ත පෙළවීමත් ඔබේ හිත අන්න පින්නතුනි ඔබේ සිත පුරුදු කරලා තියෙන්නේ නරක සිතුවිලි අහන්ට නරක වචන පාවිච්චි කරන්ට නරක ක්‍රියා පැවැත්ම දිහා බලලා ඒවට සතුටු වෙන්න නම් ඒ සිත තුළ ඇතිවෙන්නේම නරක සිතුවිලි. ඒ සිත තුළ කටින් පිට වෙන්නේම නරක වචන. අපි කියනවා යෝ අර වරුසගේ කට හරිය නිකන් පිටේලියක් වගේ. අපි එහෙම කියනවා. ඇයි එහෙම කියන්නේ? වරුස කට ඇරියොත් කියන්නේ නරක වචන, නොහුබිදා වචන, අසීලාචාර වචන. ඇයි යා පුරුදු කරලා තියෙන එහෙම දේවල්. නබජේ පාපකී නිත්තේ නබජේ පුරිසු අපි තේරුම් ගන්න ඕන පින්නතුනේ අපේ ජීවිතේට නරක නපුරු මිතුරන් ඇසුරු කරන්ට අපි තෝරා ගත්තොත් ඒ තෝරා ගැනීමම තමයි අපේ ජීවිතේ අන්ත දුක්ඛිත අන්ත වේදනාත්මක අපේ තත්වයකට ඇද දමන්නේ ඒ වගේමයි පින්නතුනේ නරක මිතුරන් පාප මිතුරන් අපි ඇසුරු කරනකොට මොකද වෙන්නේ අපිට? අපි කරා එනවා සූදුවට කැමති අය. අපි කරා එනවා සුරාවට කැමති අය. අපට අප ළඟට එනවා සල්ලාලයන් විවිධ සල්ලාලයන් අනවිමුඛ වංචාකරුවන් අවිමුඛ වංචාකරුවන් මංකොල්ලකරුවන් බුදුහාමුදුරුවෝ පෙන්නනවා පාප මිත්‍ර ඇසුරේ තිබෙනා වූ භයානකකම අපි නොහොබිනා අය අකුසලට බය නැති අය කුසල් ප්‍රතික්ෂේප කරන අය මුණ ගැහෙන්න මුණ ගැහෙන්න ඇසුරු කරන්න ඇසුරු කරන්න අපට ලැබෙන්නේ කුමක්ද සුරාවට කැමති සුරාලෝලයින් ඒ වගේම සල්ලාලයන් සූදුවට කැමති තැනැත්තන් ඒ වගේම අපිට අපි ඉදිරියේ හොඳට කතා කරලා අපි නැති තැන අපිට දොස් කියන අය ඊළඟට මං පැහැර ගන්න මං කොල්ල කරුවා. පින්තුනි මේ ලබාගත් මනුස්ස ජීවිතයේ තුළ අපිට සොරා පානය කරන් සූදුවට ලොල් වෙච්ච පුද්ගලයෙක් කියලා Tamanට හැඩ හංවඩු ගැහෙනවට ඔබ කැමතිද? ඔබ කැමතිද? පින්තුනි එහෙමනම් අර නරක යහලුවන් මිතුරන් ඇසුරු කිරීමෙන් අපට ලැබෙන නරක විපාක වලින් එකක් තමයි මේ සුරාවත සූදුවත මේවට කැමති අය අශීලාචාර කංවලට කැමති අය ලං වෙන්නේ. දැන් ඔන්න නැවතත් හිතන්න. ඕ මම ඇසුරු කරන අය අතරත අද දවසේ කොච්චර ඉන්නවද මා මටත් සූදු සෙල්ලම් කරන්න යන්න කතා කරන මටත් බොණ්ඩ යන්න කතා කරන මටත් හන්දෑවේ 4 5 වෙනකොට කෝල් එකක් එනවා. අන්න අහවල් කරන්න එන්න අපි අද සෙට් වෙමු කියලා. කොච්චර එනවද? දුම්වැටියක් ඔබට ඉදිරිපත් කරන්නේ ඔබේ යහපත් මිත්‍රයෙක් නෙවෙයි. හොඳ මිත්‍රයෙක් නෙවෙයි. ඒ ඔබේ පාප මිත්‍රයෙක්මයි. පාප මිත්‍රයෙක්මයි. එනිසා පින්නතුනි අපි තෝරගන්න ඕනේ අපේ ජීවිතේ පාප මිත්‍රයන් ගෙන් අපිට අසුරු ඈත් වෙන්නේ. සිනාලෝවාද සූත්‍රය ඔබට මතක ඇතිනේ නේද? අඤ්ඤෝදත්තහර වචී පරම අනුප්‍රිය බාණ්‍ය අපාය සහාය. බුදුරජාණන් වහන්සේ වදාලා අත්හැරිය යුතු අත්හැරිය යුතු යහළුවන් පිළිබඳව අඤ්ඤෝදත්තහර කියලා කියන්නේ යම් කිසි කින්නතරේ අපි ළඟට එන මිතුරු යහළුවෝ එනවා හිස්සකින් එන්නේ හැබැයි ਉਹ බලාපොරොත්තු වෙනවා අපිත් අපිව අපි අපෙන් ඊට වඩා දෙයක් ගන්න. ඔහු අපිව ඇසුරු කරන්නේ අපින් යමක් ගන්නමයි. යාළුවෙක් හැටියට පොතක් පෑනක් ඉල්ල ගන්නවත් පාඩමක් දෙකක් කර ගන්නවත් එහෙම නැත්නම් ණයට යමක් ගන්නවත් එහෙම නැත්නම් නෑකමට හිතවත්කමට ඔබට කතා කරන්නව යමක් ඔබෙන් බලාපොරොත්තු වෙන ඇසුරු කරන අන්‍යදත්තහර ඔවුන් ඒ ඒ මම පැමිණෙන මේ අරමුණ අදහස ඉෂ්ට නොවන තැන්වල දොස් කියලත් යනවා ඔබට ඇහිලා ඇති. ඔබේ දුගුණ ගැන කියනවත් ඔබට ඇහිලා ඇති. ඔබ ගැන විවේචනය කරනවත් ඇති. ඇයි ඒ ඔබ සොයාගෙන ආවේ ඔබෙන් යමක් බලාපොරොත්තු වෙන. පිනතුනේ අඤ්ඤෝදත්තහර කියලා කියන්නේ එහෙමනම් ඔබට ඔබ ළඟට සමීප වෙන යහළුවන්ගෙන් ඔහු කිසිම කැපකිරීමක් නොකොට නැත්නම් ඔහු ඉතාසුළු කැපකිරීමක් කොට ඊට වඩා තුන්ලු කර ගුණයකින් ඔබෙන් බලාපොරොත්තු වෙන ඒ අය ඔබ ළඟට එන්නේ ප්‍රතික්ෂේප කරන්න ඈත් කරන්න ඒ අතු අඳුනාගෙන ඉවත් වෙන්න වචීපරම මිත්‍රයා වචනයෙන් පමණයි. ඕන තරම් අපිට ඉන්නව නේද? ඔය අයියෝ ඊයේ කිව්වනම් මම මේක කරනවානේ. ෂා මට බෑ. මේ අද නම් බෑ වී තිබිලා දුන්නා විතරමයි. ඔහු හැම වෙලාවකම අතීතයෙන් හෝ අනාගතයෙන් සංග්‍රහ කරනවා. තව දසුමානකින් ඉඳ මේ මනුස්සයාට ඔර වෙලා තියෙන්නේ අද අයියෝ මම මේ මට මේ අද මේ බැංකුවට මේ මුදල් ටික දාන්න තියෙන මට අනිද්දාට වාට ආපහු දෙන්න පුළුවන්. කිව්වොත් අයියෝ දැන් මේ දැන් අති නෑ කියවි දැන් දාලා ආව විතරයි බැංකුවට ගියා විතරයි ගෙදෙට්ට බඩු ගෙනාව විතරයි ඔය අනිද්දට එන ජනිතරේ ප්‍රශ්න ඉවරයි වරුසයා එතකොට අන්න පින්නතේ අනුපිය බා එයා වචීපරම වචීපරම වචරින් හැමතිස්සම සංග්‍රහ කරන්නේ අතීතයෙන් සහ අනාගතය අනුපිය බාණීට වඩා වෙනස් එයා බොහෝ ප්‍රිය වචරින් කතා කරන්නේ කුසලයක් අනුමත කරනවා අකුසලයක් අනුමත කරනවා තමන්ගේ යාළුවා යන්න ගමනක් මොහොබිනා ගමනක් යන්නත් කතා කරනවා මොහොබිනා පැවැත්මක් නැත්තම් ඒකත් අනුමත කරනවා හැම වෙලාවකම යහළුවා නිරුපද්‍රිතව ඔහු බලාපොරොත්තු වන දේ එක්ක යහළුවා මොහොත් වෙනස් වෙනවා ඔහු ඔහුගේ තියෙන ඒ අදහස් බලාපොරොත්තු තිච්ච. හොඳ වෙන්න පුළුවන් නරක වෙන්න පුළුවන්. මේ බොහෝ ප්‍රියවදාන් වලින් තමයි කතා කරන්නේ පෙන් වගේ කනට එහෙන බොහෝ මිහිරි වදන් වලින් කතා කරනවා. අනුප්‍රිය භාන් අපාය සහාය ඔහු අපිට බලන්න අපිට උන්න ගෙහෙන සමහර යාළුවා දම් දෙන්න කතා කරොත් කැමති නැහැ. පෙන්කම් කරන්න කතා කරොත් කැමති නැහැ. ඔහු අපිට පව් පින් කිරීමෙන් ඇති වැඩේ මොකද කියලා කියනවා. එතකොට පින් කළා කාටද හරියේ කියලා කියනවා. ඔය බලන්න මේ දවස්වල මුහුම් පොත වගේ ඇසුරෙන් එකදා එක්කෙනෙක් තව කෙනෙකුගේ කොච්චර නරක කතා කරනවද? කොච්චර වැරදි දේවල් කතා කරනවද? කොච්චර අනුන්ගේ ඕපදූප කතා කරනවද? කොච්චර අනිත් අය විවේචනය කරනවද? දැන හෝ නොදැන අනිත් අයව පලාපෙලා හිලා කතා කරනවද? සමහර වෙලාවට ඒ ඒ අයගේ තිබෙන අඩුපාඩු වෙන්න පුළුවන්. මොකද ඒ අඩුපාඩු ඊටත් වඩා වෙනත් අඩුපාඩුවකින් තමන් තුළ ඒවා තියෙනවා. තියෙනවා. අන්න පිළිතුරේ අපාය සහාය කියලා කියන්නේ අනුන්ගේව අනුව පරින්ත යොදවනවා පිරින් ඇත්තට. ඔහු පිරින් ඇත්තට. ඔහුට හොඳ දේවල් වලින් ඈත් කරනවා. ඔහු අයහපතෙහි යොදවනවා. ඔහුට අපායට යන්න ඉනිමං හදන්තරැති අපාය සහාය. ඒ නිසා ඔබ ඔබේ ජීවිතේ තෝරගන්නකොට මේ නරක පවිතු මිතුරන්ගෙන් ඈත් වෙන්න මේ පෞකාර අදහස් තියන අයගෙන් ඈත් වෙන්න නරක සිතුවිලි තිබෙරැත්තන්ගෙන් ඈත් වෙන්න පින්නතුනි ඒ වෙනුවට හොඳ යහපත් සාර්ථක ගුණවත් ඇත්තන්ගේ ඇසුර ඔබේ ජීවිතයට සමීප කරගන්න ඒ සඳහා ඔබට මිතුරන් කීප දෙනෙක් ඉන්නවා පින්නතුනි. උපකාරක ඔබට ඔබේ ජීවිතේ හැම වෙලාවක උපකාරක සමාන සුඛද ඔබට මේ උදව්වක් උපකාරයක් පිහිට වීමක් අවශ්‍ය ඕනම වෙලාවට ඔහු ඔබ ළඟ ඉන්නවා. ඒ වගේම ඔබට දුකක් විපත්තියක් පැටි ලැබී වෙච්ච වෙලාවකත් ඔහු ඉන්නවා. දන්නවනේ සමහරවිට අපිට ලොටරියක් ඇද්දොත් ප්‍රතිආලුවක් තියෙනවා. අපිට ලොකු ජයග්‍රහණයක් ලැබුණොත් කවදාකවත් දන්නේ තියෙවිල සුබපතල. අනුගාමී මේ අපි ඉස්කෝලේ එකට හිටියා මතක නැන්දවත් කියලාවත් අහනවා. හැබැයි අපිට යම්කිසි පාඩුවක් වෙච්ච වෙලාවක් වුණොත් අපිට ගැටලුවක් වෙච්ච වෙලාවක් වුණොත් අපිට වෙනත් යම්කිසි විදිහක මේ විපත්තියකට දුකකට සැපයකට විරෝධ අවස්ථාවකදී ඒ දෙකේදීම අපිත් එක්ක ඉන්න අපිට උපකාර කරන අපේ දුක සැප දෙකටම එකට ඉන්න යාළුවෝ උපකාරක සමාන සුඛ අන්න ඒ ඇත්ත අපි අසුබ කර. සමහරට එහෙම ඇත්තෝ අපි නෑයෝ නොවෙන්නත් පුළුවන්. ඒත් ඒ අය නෑයින් හා සමානව ඒ ඇත්ත අසුබ කරන්න ඉගෙන ගන්න. ඊළඟ පින්නතුනේ තව අපිට ඉන්නවා අත්තක්යි. අපිට අර්ථවයි ධර්මයෙන් අනුශාසනා කරන හොඳ නරක කියා දෙන කල යුතු නොකල යුතු දේ කියා දෙන කල යුතු එක්කල යුතු දේ කියා දෙන යාළුවෝ කන බොහෝ වෙලාවට එහෙම යාළුවෝ මගහරිනවනේ එහෙම යාළුවන්ට අපි කැමති නෑනේ අපිට හොඳ කියලා දෙන්න එයා කවුද කියලා අපි අහනවනේ එයා ඔක්කොම වැරදි වැඩ කරලා අපිට හොඳ දේවල් කියා දෙන්නනවා කියලා හිතනවනේ එනිසා පින්නතුනි පුද්ගලයාට වඩා වැදගත් වෙන්නේ පුද්ගලයා විසින් අපට ලබා දෙන පරිවිඩයයි අපට ලබා දෙන මඟ පින්වීමයි අපට ලබා දෙන අර්ථවත් මඟ පින්වීමයි මේක අපි හොඳට තේරුම් ගන්න ඕනේ තේරුම් අරගෙන අපි තෝරගන්න ඕනේ යහපත් වූ කල්යාණ මිතුරු අනුකම්පක අපිට අනුකම්පා කරන විපතේදී සතුටු නොවන අපිට විපත්ති අකටපත් වෙච්ච ඉස්සල මං කියපු විදිහට උපකාරක සමාන සුඛ දුක්ඛ අත්තකායි ඒ වගේම අනුකම්පක අපිට අනුකම්පා කරන හැවෙන්න මේක අපි තේරුණා අපේ ජීවිතේට පින්නතොරි අර බුදුරජාණන් වහන්සේ ජීවමාන කාලේ අපි දන්නවා අඟුලිමාලට වෙච්ච දේ අසරණ අහිංසක තරුණයා හොඳ ගති ගුණ තිබිච්ච තරුණය විනාශ වුණා නරක යාළුවන්ගේ ඇසුර නිසා ඔබට මතක ඇති අජාසත් ප්‍රවෙච්ඡදී නරක යාළුවන්ගේ ඇසුර නිසා ඔබට මතක ඇති මහා ධනසිතුවරයා කෝටි 40ක මහා ධනසිතුවරය අදටත් කෝටි තරම් ඉන්නවා තරුණ දරුවන් තරුණ පුතාලා දුවලා පුතාලා විතරක් නෙවෙයි තරුණ දුවලත් ඉන්නවා මේ රටේ මේ සමාජයේ මේ ජීවත් වෙන අරගලයක යෙදලා දෙමව්පියෝ ඉඳෙද්දී දෙමව්පියෝ දරුවෝ වෙනුවෙන් විදින කැප විචරීම නොදන්නාසේ සිටින අය කොච්චර ඉන්නවද කොච්චර ඉන්නවද පින්නතුනි සමහර වෙලාවල් වලට සමහර දරුවෝ අම්මයි තාත්තටයි නොතකා නොසලකා හරින අම්මයි තාත්තයි තයි වේදනා කියලා දෙන අය කොච්චර ඉන්නවද යහළුවන්ගේ කීම නිසා ඔය බොහෝ අපරාධ කරන අපචාරයට හුරු වෙන බන්ධනාගාරගත වෙන නැත්නම් විශෝධන මධ්‍යස්ථානවල වෙසෙන තරුණ දරුවන් ඔවුන්ගේ ජීවිත කාලය පුරාම ඔවුන් හැමදාම දුක් විඳින හැමදාම වේදනාවලපත් වෙනවා නරක ඇසුර නිසා යහළුවන්ගේ බලපෑම් නිසා ලැබෙන වැරදි උපදෙස් නිසා ඒ වෙලාවට තරුණ මදයේ තරුණ කම නිසා අපිට දැරින්නේ මේ මේ වැරදි උපදේශයක් අපට දෙනවා කියලා හිතෙන්නේ නැහැ. මේ අපිව නොමඟට යවනවා කියලා හිතෙන්නේ නැහැ. මේ අත්ොබී මට දෙන්නේ මගේ ජීවිතේ විනාශ කරගන්නට කියන එක ගැන හිතෙන්නේ නැහැ පින්නතුනි. ඒ වෙනුවට ඒ ඇත්තන් ඒ වෙලාවට දෙමෝපියන් ගුරුවරුන් වුණත් ඔබට කියන්න පුළුවනි පුතේ මේ මග යන්න මේ අහවල් යාළුවෝ ඇසුරු කරන්න එපා කියලා. අපිට ඒක දැනෙන්නේ නැහැ. ඒ වෙලාවට ඒව ඇහෙන්නේ නැහැ. ඒ වෙලාවට ඒව තේරෙන්නේ නැහැ. අපි කැමති වැරදි වැඩ කරන අයට අපි කැමති නොමගට යන අයට අපි කැමති තමන්ගේ වයසට වඩා ඉහළින් යම්කිසි කෙනෙක්ගේ අපිට දෙන අවවාද මඟ පෙන්වීම ප්‍රතික්ෂේප කරමින් අර අපිට නොමගට යන්ත කතා කරන නොමගට යන්ත අපිට ඉඩ ප්‍රස්තාව දෙන නොමගට යන්න අනුශාසනා කරන අයත් එක්කයි අපේ බැඳීම තියෙන්නේ. ඉතින් අපි නබජේ පාපකේ මිත්‍යේ නබජී පුරිසාදමි භජේත මිත්තේ කල්යාමි භජේත බුදුසුත්තමි ඔබේ ජීවිතය රැකගන්න මේ ඔබට සසර ලැබුණේ විශාල අවස්ථාවක් මේ අවස්ථාව සසර ගමනේ එක දියවරක් පමණයි ඔබට ආයි કોઈ කාලෙක ශාසනයක් දකින්න ලැබෙයිද දන්නේ නැහැ ඔබට કોઈ කාලයක බුදුවරේ සමුවේද කියලා දන්නේ නැහැ ඔබට કોઈ කාලෙක ධර්මයේ තුල ජීවත් වෙන්න පුළුවන් වේද දන්නේ නැහැ. ඒ නිසා ඔබේ මුළු ජීවිත කාලය පුරාම නරක යාළුවන්ගෙන් ඈත් වෙන්න මිතුරන්ගෙන් කල්යාණ මිතුරෝ පමණක් ආශ්‍රය කරන්න ඔබේ ජීවිතේ අන්තිම තත්ත්වයේ දක්වා අන්තිම හුස්ම හෙළන මොහොත දක්වාම ධර්මයෙහි පිහිටන් අදිෂ්ඨාන කරගන්න. මේ සසර මායිසල සිහිපත් කරන විදියට මේ භයංකාර සසරින් ඔබට ිතර විය හැකි ඔබේ ජීවිතේ යහපත් මිතුරන් ඇසුරු කිරීමෙන්ම පමණයි. කල්යාණ මිත්‍ර සම්පත්තියෙන් පමණයි. ඔබට ඔබේ ජීවිතේ වාසනාවන්ත කරගන්නට හැකිද එම ඉතුලින් පමණයි. ඒ නිසා අද පටන් ඔබ හොයන්න, ඔබ තෝරන්න, ඔබ වටේ ඉන්න ඔබේ හිතවත් සම්පාන ඔබේ මිත්‍ර කැල අතරත සීදෙනින් පාපම අඤ්ඤෝදත්ත හරලා ඉන්නවද? වචී පරමලා ඉන්නවද? අනුප්‍රිය බහනිලා ඉන්නවද? අපාය සහාය කරලා ඉන්නවද කියලා ඔබ හොයන්න පටන් ගන්න. ටිකෙන් ටික ඔවුන්ගෙන් නැත් වෙන්න. ඔවුන්ගේ ඒ නොමඟ යන සලකුණු ලකුණු ඔස්සේ ඔබ කාන්දමකට ඇදෙනවා වගේ ඇදෙන්න එපා. එවැනි නරක සිතුවිලි තිබෙන අය ඉදිරියේ ඔබ නොහොබිනා ලෙසට ජීවිතේ විනාශ කරගන්න. ඔබේ අම්මලා තාත්තලා ඔබ ආදරෙන් හදලා වඩලා ඇතිදෙඩි කරලා මරණ වේලාවේ මගේ පුතාගෙන් වතුර උගුරක් හරි බොන්න ඕනේ කියලා හිතන්නේ වතුර උගුරක් හරි බොන්න ඕනේ කියලා. ඒ වඟ ඔබට යන්න පුළුවන් වෙන්නේ යහපත් කල්යාණ මිත්‍ර ඇසුරින් පමණයි. එහෙම නැත්නම් මේ රටේ තරුණ පුතාන්, තරුණ දූවරු ඔබ ආදරෙන් හදාපු වඩාපු අම්මලා තාත්තලාට කොච්චර දුක් විඳලා දෙනවද යහළුවන්ගේ කීම අසා. ඔබේ යහළුවන්ගේ කීම මුදුන්පත් කරගෙන අම්මලාට තාත්තලා වෙනුවෙන් ඔහුගේ ජීවිත විනාශ කරන්න පවා ඔහුගේ ජීවිත දීපල නැති කරන්න පවා පෙළඹෙනවා නරක පවිතු ඇසුර හේතුයි එනිසා ඔබ ලබාගත් මේ උතුම් මිනිස් ජීවිතය සාර්ථක කරගන්න ඔබ ලබාගත් මේ උතුම් මිනිස් ජීවිතය තුළ මිනිස් කම රැකගන්න ඔබ ලබාගත් මේ මිනිස් ජීවිතය තුළ සංසීමක් ඇති කරගන්න උදේ හවස නිවස තුළ බුද්ධ වන්දනා කරමින් එවැගේම වතාවක් දක්වමින් එවෙන් ඔවුන්ගේ ඒ දෙගොල්ලන්ගේම ජීවිත සපවත් දෙදීම පිණිස ඔබ හැසිරෙන්න ධර්මයෙන්ම හැසිරෙන්න නැවත නැවත හොයන්න ඔබ තුළ තිබෙන සංස්කාර වැඩෙන සංස්කාරයන් මොනවද කියලා නැවත නැවත හොයන්න ඔබ තුළ තිබෙන අකුසලයන් මොනවද කියලා නැවත නැවත ඔබ හිතන්නේ ඔබේ සංහාව ලියලන ආකාරය පිළිබඳ එවිට ඔබට ඔබේ උතුම් මනුස්ස ජීවිතයේ උතුම් මිනිස් දිවියක් බවට පත් වේවි. ඒ උතුම් මිනිස් දිවිය තුළ ඔබේ ඔබට පව් සිතුවිලි අදහස් ඉවත් වේවි. අද දවසේ ඔබට තිබෙච්ච වගකීම එච්චරයි. ඒ නිසා මේ වෙලාවේ සන්තෝෂයටපත් වෙන්න කඩුවෙල රාවහැර අධිවිචි සන්නලතා වික්‍රමසිංහ මහත්මිය සමරජීව චිත්සිරි චන්ද්‍රකාන්ති නයනානන්ද දමයන්ති හිඳුරත්න සමරා කුමාරයන් දූ දරුවන් අතර මුණුබුරු මිනිපිරියන් විසින් මීට තවසකට පෙර පරලෝ සපත් චින්තා ලෝක මෛත්‍රී විමුක්ති අදෘමී නිර්මාතෘවර කලුගල ගෙදර ගුණදාස උපාසක මහතාටද එච්.එම්. පෙරේරා දයාවංශ ගුරුගේ අජිත් සරවිරත්න ආ පරලෝසපත් සියලුම ඥාතීන්ට පුණ්‍යානුමෝදනාව පිණිස එවැගේම මේ උතුම් පින්කම සිද්ධ කළා. එවැගේම බලාපොරොත්තු වෙන අවුරුදු 87ක් වන සම්ලතා ආදරබර මේනියන්ට නිදුක් රෝගී චිරජීවනයේ ලැබේවා. අවුරුදු 30ක් වන සංජීවනයන පුතුණුවන්ට සෙත් සාන්ති වේවා රෝගියෝ සිටින සුරේක්ෂා ජයලත් වෙනකේ සහ නිරෝගී සුව ලැබේවා කියලා. ඒ වගේම අද දින දායකත්වයේ දරන සරණලතා වික්‍රමසිංහ මහත්මියටත් දූ දරුවන් මුණුපුරන් මිනිපිරියන්න ප්‍රමුදනාටමත් පුරවන්නේ පිහිට ආශිර්වාද ලැබේවා. මේ දිනවල අපරට පුරාත් ලෝකේ පුරාත් පැතිරෙන මේ භයානක වසංගත රෝගී තත්වයෙන් නාවික හමුදාවේ රණවිරුවන් ඇතුළු සියලුම රණවිරුවන්ට ඉක්මන්සු වේවා ඒ වගේම රෝගියට පත්වෙච්ච ඇතු ඉක්මනින්ම මේ භයානක රෝගී උදුරින් අත්මි දේවා කියන ප්‍රාර්ථනාව තබමින් හැමදෙනාම පංචශීලයේ පිහිටීමෙන් සදහසිතින් යුක්තව ධර්ම ශ්‍රවණය කිරීමෙන් එවැගේම සදහසිතින් යුක්තව දහම් පඬු පූජා කිරීම ආදී වශයෙන් ජනිත කරගත් සක්විද සියලු පුණ්‍ය ශක්තිය අපි බලාපොරොත්තු වන පරිදි කඩුවෙල රාමහැර පාරේ පදින ස්වර්ණලතා වික්‍රමසිංහ මහත්මිය විසින් සිහිපත් කරනු ලබන ඒ සියලු දෙනාට නිරොග්ගී චිර ජීවනයේ පිණිස වේවා කායික මානසික සුවසහනී සනසීම වේවා සත්පුරුෂ කල්යාර මිත්‍ර සුරය තමේ ජීවිතෝට ලැබේවා එයත්න්ගේ මෙලොව ජීවිතය අභිවෘද්ධිය සැලසේවා සල්ව සහනී වේවා සාංශාරික දුකයන් නිතරව ලබන උතුම් නිවන් මඟ පිණිස මේ සියලු පින් හේතු ආසනා වේවා ආකාසත් චුම්මට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු මං පරන්ති ඉදම්මේ නාති මං හෝතු සුඛිතා හුන්තු නාගයු ධම්මේ නාති මං හෝතු සුඛිතා හුන්තු නාගයු ඉදම්මේ නාති මං හෝතු සුඛිතා හුන්තු නාගයු හිමිනා පුඤ්ඤ කම්මේන මා මේ බාල සමාගමෝ සතං සමාගමු හෝතු යාව නිබ්බානපත්තියා මේ උතුම් ධර්ම ශ්‍රවණමේ මහා පුණ්‍ය ශාන්තිය මේ උතුම් පින්කෙත ආරම්භ කොට අපවත් වීවදාල අපේ ධර්මාගම කුසල ධම්මනාහි පාණන් වහන්සේ ප්‍රමුඛ අපවත් වීවදාල සී පානදුරි හරි ධම්මනාහි පාණන් වහන්සේ ඇතුළු අපවත් වීවදාල අපේ ධර්ම සංගරුණටත් උදව් උපකාර කරන මේ සඳහා දායකත්වයේ සුළු හැම දිනාටම වර්තමාන මෙහි සීවේකම සියලු දිනාටම මෙලෝ සනසීම සාන්තිය පිණිස වේවා සසර දුකින් ඈතරව ලබන උතුම් වූ නිවන් මඟඵල පිණිස මේ සියලු පින් පිහිට පිණිස පවතිවා දුකෙන් මිදෙම්වා නිවන් දකින්වා සාදු සාදු සාදු එතුම් වූ සද්ධර්ම දේශනා පවත්වා වදාළ පැල්මඩුල්ල සම්මාජීය බෞද්ධ ආශ්‍රමාධිපති මිතුරු මිතුරු අධ්‍යක්ෂ පූජ්‍යපාද කුප්පියවත්තේ බෝධානන්ද ගෞරවනීය ස්වාමින් වහන්සේට තව චිරත් කාලයක් මෙවැනි භූෂාසනික කටයුතු වල නිරත වීමට අවශ්‍ය ශක්තිය ධෛර්යය හේතුක් නිරෝගී චිර ජීවනයේම ලැබේවා සාදු සාදු සාදු